නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ මූලාශ්‍රයේ වැඩිච්ච සුඛ ස්වාමීන් වහන්සේ ප්‍රධාන යෝගාවචර පිළිපැ සම්කලා අදට අපි මේ ධර්ම දේශනා මාලාවේ තවත් ධර්ම දේශනාවකටයි අපි මේ සූදානම් වෙන්නේ. මේක කලින් සාකච්ඡා කරන්න යෙදුණු එහෙම නැත්නම් මේක කලින් ඉදිරිපත් කරගන්න යෙදුණු ආකාරයට දවසින් දවස ගොනු වෙලා අවසාන වශයෙන් අපි සාකච්ඡා කරන්න යෙදුනේ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් කියන්නේ සබඳු කෙනෙක්ද අන්න එවැනි කල්යාණ මිත්‍රයන් වහන්සේ කෙනෙක් ළඟ සිටිය යුතු වූ නැත්නම් තිබෙනා වූ ಗುಣකඳ ಗುಣ සමුදාය කොහොමද කියන එක අපි එදා තේරුම් කරගන්න යෙදුණා. ඒ කරුණු කවුරු කවුරුත් පැහැදිලිව තේරුම් ගන්නට ඇතයි කියලා විශ්වාස කරනවා. මේ විදිහට දෙලෝ වැඩ සම්පාදනය කරමින් ශාසනය ඉදිරියට පවත්වන්නා වූ මේ කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ ගුණ එදා සාකච්ඡා කරන්ට යෙදුණු ගුණ අතර ගුණ ප්‍රකටව ශාසනයට සේවය කරන අතරම එවැනි කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් මේ සාක්ෂරට ගුණ කඳක් දිනු කරගෙන තවදුරටත් නොසලී පොළවේ හිටපු හොඳට ඝනව හොඳට ශක්තිමත් සහවුරුව පිහිටපු ස්තම්භයක්සේ මේ ශාසනය වැඩ කරගෙන යන්නේ ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේලා තුල සද්ධා ගුණය පිළිලා තියෙන නිසායි. සීල ගුණය පිළිලා තියෙන නිසායි. ත්‍යාග ගුණය පිළිලා තියෙන නිසායි. සුතමය ප්‍රඥාව සතිය වීර්යය භාවනාමය ප්‍රඥාව කියන ආ වූ විශාල ධන රාශියක් හිමි කරගෙන කියන නිසායි මේ කල්යාණ මිත්‍යන් වහන්සේ නමකට අඛණ්ඩිතව නොසලී මේ සාසනික කටයුතු කරගෙන යන්න පුළුවන් වෙන්නේ. මේ අද මේ අවස්ථාවට සහභාගී වෙන මේ සියලු දෙනාම අන්නේ එවැනි විලෝ වැඩ පිණිස සාසනයේ ඉදිරියට පවත්වන කල්යාණ මිත්‍යයන් දෙන්නට පෙරම් පුරන උත්සාහ කරන පූර්ණ කාලීනව වැඩ කරන පිටක් මේ නිසා මේ අත්යන් තුලත් තම තමන් වශයෙන් මේ සද්ධාදී ඉන්ද්‍රියන් පවතිනවාද කියන එක නිතර දෙවිල්ලෙන් බැලිල්ලෙන් කටයුතු කරන්න ඕනේ. මාත්‍රිකාද කල්යාණ මිත්‍යයන් වහන්සේ නමක් සද්ධා සම්පන්න වී යුතු නිසා. මේ සද්ධා සම්පන්න කියන ගුණයේ මේ සද්ධා කියන වචනය මේ අනුව බලනකොට බොහෝම දුරකට විකාශනය වෙන බොහෝම ගැඹුරකට මාර්ගයේ පාදන ඈතක් ගැඹුරක් පෙන්වන වචනයක් ඒ නිසා මේ සද්ධා කියන වචනය නැත්නම් සද්ධා කියන ගුණය පිළිසිඳ දැක ගන්නට අහ ගන්නට අද කාලය ගත කරන්න මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා. මේ විදිහට පූර්ණ කාලීනව තමන්ගේ සිතින් ගතින් සිතින් වචනයෙන් ගතින් මේ විදිහේ ಗುಣධර්ම වඩන මේ පිළිපක් ඉතාම සාවධානව මම සැලකිල්ලෙන් මේ වගේ දෙයක් නැත්නම් ශ්‍රද්ධාව ධර්මයේ ඉගෙන ගන්නකොට මේ ශ්‍රද්ධාව පොත්පත්වල දැන්වෙන ආකාරයට හතර ආකාරයකට විස්තර කරනවා. නමුත් බොහෝ ලෝකයාට නැත්නම් ආගමික ජීවිතයක් ගැන, කල්යාණ මිත්‍ර ජීවිතයක් ගැන, යෝගී ජීවිතයක් ගැන කල්පනාවක්, සාංකාවක් නැති ලෝකයාට ශ්‍රද්ධාව කියලා කියන්නේ එක වචනයයි. මේ වචනය ගැඹුරකින් බලනකොට ආදරයෙන් අනුකම්පාවෙන් සැලකිල්ලෙන් බලනකොට හතර ආකාරයකට හදලා පෙන්නනවා. මේ හතර ආකාරය ප්‍රසාද සද්ධා කියලා පළවෙනියෙන්ම ආකාරය පෙන්නනවා. පළවෙනි ආකාරය ප්‍රසාද සද්ධා, දෙවෙනි ආකාරය ඕකප්පන සද්ධා, තුන්වෙනි ආකාරය අධිකම සද්ධා, හතරවෙනි ආකාරය ආගම සද්ධා වශයෙන් මේ විදිහට කොහොම විස්තර වශයෙන් මේ ශ්‍රද්ධාව පෙන්නනකොට ඒ ශ්‍රද්ධාව දැන ඉගෙන සුතමේ වශයෙන් චින්තාමේ වශයෙන් භාවනාමේ වශයෙන් දැනගෙන ගත්තහම අපිට මොන විදිහේ ආනිසංසයක් ඵලයක් ප්‍රයෝජනයක් ලැබෙනවාද එවැනි ඵල ප්‍රයෝජන කල්යාණ මිත්‍යන් වහන්සේලා මොනතරම් උපයෝගී කරගන්නවාද කියලා දැනගන්න මේ සද්ධා වර්ග එක එකක් ගැන අපි අපේ අත්දැකීම් වලට සම්බන්ධ කරලා පොතේ සාහු දැනුමට සම්බන්ධ කරලා හදාරන්න ඕන. මේ දැනෙන පළවෙනි සද්ධා වර්ගය අපි ඉදිරිපත් කරගත්තේ ප්‍රසාද සද්ධා කියලා. මේ ප්‍රසාද සද්ධා කියන වචනේ තමයි ලෝකේ බහුලව පහවිච්ච වෙන ගෝධනේ තේරුම් අරගෙන තියෙන සද්ධාව. මේ සද්ධාවේ ස්වરૂපය මොකද්ද? ගෞරව කටයුතු ගුණ පිරිච්චි වටිනාදයක් දකිනකොට ඒ වාගේ වටිනාදයක් ඇහෙනකොට ඒ වාගේ වටිනාදයක් දැනෙනකොට ඒ වෙලාවේදී හිතේ සුදු පාරිශුද්ධියක් පහළ වෙනවා පිරිසිදුකමක් සපාදයක් පහළ වෙනවා ඒ පහළ වෙන මොහොතේ ඒ දක්ෂින වස්තුව නිසා ඒ අහන ධර්මයක් නිසා හෝ ඒ පහළ වෙන හිතේ රාගය ද්වේෂය මෝහය ආදී වූ කෙලෙස් ධර්ම පීඩන්නේ ඒව පෙරලිලා පැත්තකට යනවා. හිත බොහෝම පැහැදිලි ප්‍රසාද ජනක ස්වරූපයකට පත් කරනවා. හිතේ අවුල් වියවුල් භාව නැති කරලා දෙනවා. නැති කරලා අර සද්ධාව උපදවන වස්තුව විතේ නැමී ගන්නා ස්වරූපයක් නැත්නම් ඒ සද්ධාව ඇති කරන වස්තුව පදනම් කරගෙන නැවත නැවතත් මේ ප්‍රසාද ජනක හිතිවිලි පහළ කරවීම ඒ ස්වරූපයට ප්‍රසාද සද්ධාව කියලා කියනවා. මේ නිසා අපි <clears throat> විපස්සනා භාවනාව කියන්නේ මොකද්ද? සතිපට්ඨාන කියන්නේ මොකද්ද කියන ගැඹුරු අර්ථයක් තේරුම් ගන්න කලින් අපි සෑම සියලු දෙනාම ශ්‍රද්ධාව අඳුනගෙන තිබුණේ ඔන්න ඔය කියන ප්‍රසාද ශ්‍රද්ධාව නිසා ප්‍රධාන ශ්‍රද්ධාව වශයෙන්මයි ඒ නිසා ලෝකයා ශ්‍රද්ධාව කියලා භාවිතා කරන්නේ ඔන්න ඔය පළවෙනි පන්තිය නැත්නම් ඉතාමත්ම අඩුම ලංකුව තමයි ශ්‍රද්ධාව වශයෙන් ඉදිරිපත් කරගන්නේ මේ ශ්‍රද්ධාවේ හොඳක් තියෙනවා නරකක් තියෙනවා. මේ ශ්‍රද්ධාව ඥානයෙන් විපයුක්තයි. කිසිම කල්පනා කර බැලීමේ ශක්තියක් මේ ශ්‍රද්ධාවේ නැහැ. මේ ශ්‍රද්ධාවේ තියෙන පූර්ණ අධහන ගතියක් තියෙනවා. ඒ නිසා ඒ ප්‍රසාද ජනක වස්තු අපිට අපේ ජීවිතයට සම්බන්ධ කරලා බලුවොත් හොඳ ලක්ෂණට අඹලා තියෙන පෙත් පිළිමයක් බුදු පිළිමයක් දිහා බලනකොට අපේ හිතේ ප්‍රසාදය පහළ වෙනවා. ඒ වාගේම ගුරුගණුක පිළිවන්ත ස්වාමීන් වහන්සේ නමගේ ඉරියාපත ඉරියාපතේ දකින්නකොට ඇතිවෙන ස්වરૂපයේ දකින්නකොට ප්‍රසාදය පහළ වෙනවා ඒ වාගේම ප්‍රසාදය ඇති කරවන්න සමත් විදියට ඇහෙන ධර්ම දේශනාවකදී ප්‍රසාදය පහළ වෙනවා නමුත් ඒ බුදුරුව නැත්නම් ඒ සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේ නැත්නම් ඒ ධර්ම දේශනාව හමාර වෙනවත් එකම අර ශ්‍රද්ධාව සිතින් ගිලිලා යනවා. ඒ ශ්‍රද්ධාව පවතින ගතියක් සිටේ නැහැ. තිබුණත් ගෙවි යන ගතියක් පවතිනවා. මේක තමයි ප්‍රසාද ශ්‍රද්ධාවේ කියන ගතිය. මොකද ඒකේ ඥානය වැඩ කරන්නේ නැහැ. තියෙන්නේ ප්‍රසාදේ විතරයි. ඒ නිසා අපි ලෝකයේ ශ්‍රද්ධාව ඇති කරන්න වැඩ කරනවා කියලා කියන්නේ අන්න අර විදිහට නැවත නැවතත් සත්‍යීය වස්තුන් නැත්නම් ප්‍රසාදේ ඇති කරන වස්තුන් අනුව හිත හතුරවන්ට අවස්ථාව කලකලා දෙන එකයි. පාරක් ගානේ හන්දියක් ගානේ දුදු පිළිම හදනවා. ඒ වාගේම දෙවිලි ඇහෙන්න බල කියනවා. මේ විදිහට වැඩ කරගෙන යනකොට ප්‍රසාද ශ්‍රද්ධාව අවදි වෙනවා. නමුත් ඒකේ කියන බල සම්පන්නකම අඩු නිසා වහාම ඒ ප්‍රසාද ශ්‍රද්ධාව දෙවි යනවා, නිවි යනවා. මේ ප්‍රසාද ශ්‍රද්ධාව අපිට තිබුණ නිසා තමයි අපිට මුලින්ම ජීවිතයේ මේ සතිපට්ඨාන භාවනාදී ධර්ම ඉගෙන ගන්න කලින් ප්‍රසාද ශ්‍රද්ධාව තිබුණ නිසා තමයි අපිට මේ බුදු පිළිමයක් දිහා දැකලා නැත්නම් සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේ නමක් දැකලා දේශනා කරන්නා වූ ධර්මයක් අහලා අපි මේ මාර්ගයට පෙළඹුණේ. නමුත් මේ මාර්ගයේ පෙළඹී දැනටත් ගත කරන දහසක් ලක්ෂයක් සංඛ්‍යාත බෞද්ධයන් අතර බලනකොට මේ විදිහේ පූර්ණ කාලීන භාවනා වැඩ පිළිවෙලට හිත නැමුවේ අපේ හිත දවසක මේ ප්‍රසාද සද්ධාවේ தත්වය මදි කියලා මේක අපිට තරම් නොවෙනවයි කියලා හිතලා ඉදිරියට යන්න කල්පනා කරපු නිසායි එහෙම නැත්නම් මේ සද්ධාව ඉහළ පහළ පෙරදෙනවා වෙහෙසයි මේ සඳහා ගුණගරුක වස්තුන් හොයමින් ගත කරන්න වෙන කාලෙ වැඩි මේ නිසා සද්ධාව මේ වැඩි මෝරච්ච සද්ධාවක් මුල් බහගත්ත ශ්‍රද්ධාවක් ගැඹුරක් ඇති ශ්‍රද්ධාවක් හොයාගෙන යන ගමනක් නිසා තමයි අද අපි මේ වාගේ ස්ථානෙක මේ වාගේ භාවනා වැඩපිළිවෙලකට යාදෙලා අද මේ ධර්ම දේශනාවටදී හමු වෙන්න සිද්ධ වුණේ. ඒ අනුව කල්පනා කරන්න ඕනේ අර ප්‍රසාද ශ්‍රද්ධාවට වැඩිය ගැඹුරක් ඇත්තා වූ ඊට වැඩිය ඥානයට බර වූ ශ්‍රද්ධාවක් දෙවැනියට පොත්පත්වල මේ වාගේ සතිපට්ඨාන භාවනා කරන අත්ංගයේ ප්‍රයෝජනය සඳහා දැන ගැනීම සඳහා පෙළගස්සලා දක්වලා තියෙනවා. උපමාවක් විදිහට කියනවා නම් අපි මොහොත බලන්න යනවා කියලා ගත්තොත් මොහොතේ මොහොත අයිනේ ජීවත් වෙන අත්ංග නම් මොහොත බලන්න යන්න ලොකු දෙයක් නෙවෙයි. නමුත් රට ඇතුලේ ජීවත් වෙන අත්ංග මහා ලොකු ගමනක් තමයි මොහොත බලන්න යනවා කියන්නේ. මේ මොහොත බලන්න ගිහිල්ලා අපි නතර වෙන්නේ කොතනද? මුහුදු වෙරළේ. ඒ මුහුදු වෙරළේ අත්තා වූ ජලයේ ඊටාම තුනී ස්ථානේ ජලයේ ඇති නැති ස්ථානේ අර ජලයේ ඉහළ යනවා පහළ යනවා වැලි ගහනවා පෙරලෙනවා පෙර නගිනවා දේවල් පිටකටු ආදී පහළ වෙලා පා වෙලා එනවා මේක තමයි අපිට මොහොත එහෙමනම් මොහොතේ ජලයේ අඩුම ස්ථානේ ලොකුම කැළඹිල්ලක් තියෙනවා එතන තමයි ජලයේ ඉතාම වේගෙන් ඉහළ යන්නේ ඉතාම වේගෙන් පහළ යන්නේ වරක මොහොත දිහාවට කල පැතිරීගෙන යනවා වරක ගොල්ලෙම දිහාවට කල පැතිරීගෙන යනවා මෙන්න මේ විදිහේ මහ විශාල ඉහළ පහළ යෑමක් ගෝර නාඩුවක් තමයි ඉස්තරලාම මොහොතේ තියෙන්නේ නමුත් මේකට තමයි හුඟ දෙනෙක් මොහොත කියලා කියන්නේ නමුත් මේක තිබුණට මේකෙන් පොඩ්ඩක් එහාට ඇහැ විහිදෝල බැලුවොත් අර තරම් තද රැළ ගහන්නේ නැති අල්තරම් වතුර මඩ කරන්නේ නැති, කලබවන්නේ නැති, ගෝසා කරන්නේ නැති නිස්සල වූ මොහොතක් ඊට පිටින් දකින්න පුළුවන් වෙනවා. ඒකෙත් උඩනම් වැලි ගන්නවා. නමුත් නිල් පාදට සම්පත් ගතියක් පේනවා. මෙතනින් නැතරදී අපි තවදුරටත් පැහැදිලි කරලා බැලුවොත් ඈත සිටිදී කිසිම රැලක් ගහන්නේ නැහැ. කිසිම චලනයක් පේන්නේ නැහැ. ගැඹුර මැනගන්න බැරි ප්‍රමාණයේ ගැඹුරක් දැක ගන්න පුළුවන්. අන්න ඒ වාගේ තමයි සද්ධාව කියලා ලෝකයා පාවිච්චි කරන දන අපි දැක්කොත් තියෙන්නේ අන්න අර විදිහේ මහා කලබිල්ලක් සහිත විශාල පූජාවල් බෙර සක්හඬ සද්ද ආලෝක සහිත විශාල වැඩපිළිවෙලක්. නමුත් මේ වැඩපිළිවෙල තියෙන අඩුපාඩුව නැත්නම් ප්‍රයෝජනේ වශයෙන් තියෙන දුර්වලකම තමයි ඒයින් හිත හරවපු ගමන් අර ශ්‍රද්ධාව නැති වී යන ගතිය, නැති යන ගතිය, විය කී යන ගතිය. ඒ නිසායි අපි අද මේ සේවාගේ ශ්‍රද්ධාවක් දැකලා වැඩ අරගෙන ඊට වැඩි ගැඹුරු ස්ථානකට එහෙම නැත්නම් මොහොතේ කාල කතාගෙන ඉදිරියට ගිහිල්ලා ගැඹුරු මොහොතකට පිළිපන් දෙකක් වාගේ අද මේ විපස්සනාදී සතිපට්ඨානාදී භාවනා කියලා තියෙනවා. ඒක තේරුම් අරගන්න ඕනේ අර මුලින්ම ඇති වෙන ප්‍රසාද සද්ධාව ඇති වුණාම ඒ අවස්ථාවේදී ඒ වැඩක් කරගෙන ඒක වඩා ගැඹුරු වූ හරයක් ඇත්තා වූ ඥාන සම්ප්‍රයුක්ත වූ ශ්‍රද්ධාවකට යොමු වෙන්න අපි වග බලා ගන්නවා. අද මේ වාසනාවන්ත සැනසීමේදායක තත්ත්වයකට එන්න පුළුවන් වුණේ අන්න අර විදියේ ශ්‍රද්ධාවක් ඉක්මවලා ඉතින් එහාට ඇත්තා වූ ඕකප්පන සද්ධාව නම් වූ සද්ධාවට ඉදිරිපත් කිරීමයි. ඒ ඕකප්පන සද්ධාව කියලා කියන්නේ ගෞරවාන්විත ගුණගරුක දර්ශනය සබ්දයක් අහලා එමින් අර විදියට ප්‍රසාද ශ්‍රද්ධාව පහළ කරගෙන නතර වෙනවා විතරක් නෙවෙයි ඒ ගුණගරුක දේ මොකද්ද කියලා හොයලා බලන ගැතිය විමසිලි නුවණ පාවිච්චි කරනවා මේ වාගේ ගුණගරුක ශ්‍රද්ධාව උපදවන දෙයට බණ පොතල ශ්‍රද්ධා දෙවිය කියන වචනය පාවිච්චි කරනවා ඒක ගැන විස්තර කරනවා නම් සද්ධාදීය වස්තු කීපයක් බණ පොත්වල පෙළගත් වෙනවා. බුද්ධ රත්නය සද්ධාදීය වස්තුවක්, ධර්ම රත්නය සද්ධාදීය වස්තුවක්, සංඝ රත්නය සද්ධාදීය වස්තුවක්. ඒ වගේම කර්මය සහ කර්මඵලයේ ඇදහිීම නැත්නම් කර්ම වාදය සද්ධාදීය දෙයක්. ඒ වගේම භවයේ පිළිබඳ දැනගැනීම සද්ධාව ඇති කරන දෙයක්. අර ප්‍රසාද සද්ධාවෙන් සන්තෝෂයටපත් නොවන මේක මට තරම් නොවේ මදි කියලා හිතන ඇත්තෝ මේ විදිහේ මේ බුද්ධ රත්නයේ පිළිබඳව ප්‍රසාද ශ්‍රද්ධාව පිළිතුරගෙන ඊළඟට මොකද මේ බුදුරජාණන් වහන්සේ මේ තරම් සබ්බේ වස්තුවක් බවට පත්ුනේ මොන ගතිය නිසාද මොන ගුණය නිසාද කියලා ඒ මත් පිට විතරක් නෙමෙයි අර මද සිනාවකින් ක්‍රියා සම්බන්ධව වැඩ සිටින බුද්ධ ප්‍රතිමාවක මතකිට දැකලා සන්තෝෂ විතර වෙනවක් නෙවෙයි. මේ අවස්ථාව ප්‍රෝජෙන් දරගෙන මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සඳ මේ ගුණ ස්කන්ධේ නිසයි උන්වහන්සේගේ මේ ශ්‍රද්ධාව පවතින්නේ කියලා මොනවද මේ බුදු ගුණ කියලා දුරක් තමා වෙලා හොයලා බලන ගැටියක් තියෙනවා එතකොට ඒක අත්දකින්නකොට ඒක දැනගන්නකොට අහගන්නකොට අර ප්‍රසාද ශ්‍රද්ධාවට වැඩි ගැඹුරකින් ඥානයේ සංප්‍රයුක්තව අපේ හිතේ සක්කල් පවතින ශ්‍රද්ධාවක් පහළ වෙනවා. මේ වාගේම ධර්මයේ ගුණ අහනකොට ධර්මයේ ගුණ දැකලා ධර්මයෙන් පැනසෙන පිරිස දකිනකොට ඒ වගේම තමනේ සිතින් ටික ධර්මයේ වළඳලා ධර්මයේ ගුණ අත්දකිනකොට අර ප්‍රසාද ශ්‍රද්ධාව කියනා වූ ඥාන විප්‍රයුක්ත ශ්‍රද්ධාවෙන් පටන් අරගෙන ඥානය වැඩ කරලා තමන්ටම අත්දක ගන්න පුළුවන්. තමන්ගේම අත්දැකීම් කොටසක් ලං කර ගැනීමෙන් ඕකප්පන සද්ධාවෙන් තේ පහළ වෙනවා. මේ වාගේම තමයි බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ධර්මය අනුව කටයුතු කරමින් තමන්ගේ සංඝ ගුණ වඩා ගන්නා වූ ගුණවත් සිල්වත් විචුන් වහන්සේලා දකිනකොට භාවනා කරන අනිකුත් පිළිස දකිනකොට ඒ යත්තන් කෙරේ ශ්‍රද්ධාව ප්‍රසාද ශ්‍රද්ධාව පිහිටුවගෙන ඉදිරියට යන්න උත්සාහ කරන ඇත්තෝ මේ සංඝ ගුණ මොනවද කියලා සංඝයා වහන්සේලා ආශ්‍රය කිරීමෙන් ඒ ගුණ හොයනකොට Taman දුලත් මේ සංඝ ගුණ පිහිටුවා ගැනීමට හිතයදලා පිහිටන්ට පිහිටන්ට ඕකක්ම ශ්‍රද්ධාව ඇති වෙනවා ඒ වාගේම කර්මය සහ කර්මඵලය මේ භවයේ වශයෙන් අතීතයේ අපි හිතියා අද ඉන්නවා හෙටත් ඉන්නවා අතීත භවයේ අපිට අද පේන්නේ නැහැ ඒක අමතක කරලා දාන අනාගතය පිළිබඳ අපිට කල්පනා කරන්න ඕනේ ඒකත් අමතක කරලා දැම්මොත් වර්තමාන වශයෙන් මේ වැඩපිළිවෙල මේ භවය මේකේ දුක්ඛිත ස්වરૂපයේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පෙන්වා දුන්නේ මක්නිකාද මේක අවිද්‍යාවෙන් කුස්නාවෙන් කැළපිලා පිළිපු වෙලා පවතින නිසායි මේ ගැන දකිනකොට ප්‍රසාද ශ්‍රද්ධාවෙන් නතර නොවෙන්න තරම් කල්පනා ශක්තිය ඇති පුද්ගලයාට ශ්‍රද්ධාවක් පහළ වෙනවා වහ වහ මේ අවිද්‍යාවෙන් මේ කුස්නාවෙන් මම දුරු වෙන්න ඕනේ කියලා ඕකප්පන ශ්‍රද්ධාව පහළ වෙනවා මේ විදිහට සද්දේය වස්තු හැදෑරීමෙන් ඇහිීමෙන් ඒ වාගේ ಗುಣ ගන්නා ප්‍රෝජන ගන්නා නැත්නම් දැකීමෙන් තමනුත් ඒ දේ උලගා බැලීමෙන් තමයි මේ ඕකප්පන ශ්‍රද්ධාව කියන දෙවෙනි වර්ගයේ ශ්‍රද්ධාව පහළ වෙන්නේ මීට කලින් මේ ධර්ම දේශනා මාලාවේදී <clears throat> ධර්ම ගුණ වශයෙන් අපි දවසක් සාකච්ඡා කරන්නට යෙදුනා මේ සතිපට්ඨාන භාවනාව වැඩිීමේදී යම් කිසි කෙනෙකුට සතිපට්ඨාන භාවනා ආනිසංස වශයෙන් සතිපට්ඨාන භාවනාවේ ගුණ වශයෙන් මොනතරම් ප්‍රයෝජන ගන්න පුළුවන්ද කියලා. අර ප්‍රසාද ශ්‍රද්ධාවෙන් පමණක් නතර නොවි ටිකක් නතර වෙලා ධර්මයේ ගුණ හොයන කෙනාට ධර්මයේ කියලා කියන්නේ මේ වාගේ කනට අහුන පමණින් නිහිරියාවට විතරක් සතුටු විය යුතු දෙයක් නෙවෙයි ප්‍රසාද ජනක විය යුතු දෙයක් නෙවෙයි මේ ධර්මයේ ක්‍රියාමාර්ගයක් පෙන්වනවා ප්‍රතිපදාවක් පෙන්වනවා ශික්ෂාවක් පෙන්වනවා ඒ ශික්ෂාව මිනිස්සෙකුට කරන්න පුළුවන් දෙයක් මට කරන්න පුළුවන් දෙයක් ඒ දේ කළොත් මේ මේ විදිහේ ආනිසංස ලැබෙනවා කියනකොට ඥානය එහෙම නැත්නම් විමසුම් නුවණ බුද්ධිය වැඩ කරන්න පටන් අරගන්නවා. පටන් අරගෙන මම අර ප්‍රසාදයේ පිහිටුවා ගත්තේ ඒ කාන්තේ. සබ්බේ වස්තුවක් ප්‍රසාදයේ පිහිටිය යුතු තැනකයි කියලා තමන්ගේ ප්‍රසාද සද්ධාව ඥානයෙන් අභිෂේක ලබනවා. කුළු ගැන්වෙනවා. කුළු ගැන්වෙලා ඒ ප්‍රතිපදා මාර්ගය මට කොච්චරනම් ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්ද කියලා හිතන්න පටන් අර ගන්නවා. ඒ කල්පනා කරනකොට සත්‍ය ප්‍රතිපදා මාර්ගයේ පූර්ණ කාලීන ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරන පිරිස දකින්කොට නැවත නැවතත් නැවත නැවතත් Tamanටත් මේ පරිශ්‍රණය මේ ගවේෂණය කරන්ට හිත පෙළඹෙනවා. ඒ විදිහට ඕකප්පන ශ්‍රද්ධාවට අවකාශ අවස්ථාව ලැබෙනවා. මේකට නිදර්ශනයක් මාර්ගයෙන් අපි එදිනෙදා භෝතේ පවතින නිදර්ශනයක් මාර්ගයෙන් සම්බන්ධ කරලා බැලුවොත් ලෝකේ නම ගිය නැත්නම් ලෝක ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් ලෝකයට ආව ප්‍රධාන භයානක රෝගයකට ඖෂධයක් බලවත් ප්‍රබල ඖෂධයක් හොයාගත්තයි කියලා හිතුවා. අන්නේ හොයාගත් අවස්ථාවක මේ වචනේ ඇහෙනවා අපිට. ගුවන් විදුලියෙන් පත්තර මාර්ගයෙන් නැත්නම් රූප වාහිනියෙන් නැත්නම් කටකතා මාර්ගයෙන් අසවල් රෝගයට විශාල නමගත් ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් මෙන්න මේ බෙහෙතක් හොයාගෙන තියනවා දැන් ඒ රෝගය පිළිබඳව බය වෙන්න දෙයක් නැහැ කියලා මේ ගෝසා શબ્දය ඇහෙනවා. මේ පිළිබඳව මැලේරියා රෝගය පිළිබඳව ආදී රෝග, පොලියෝ රෝගය වගේ මේ අපි අත්දකලා තියෙන දේවල්. ඊට පස්සේ මේ ඖෂධය පරීක්ෂා කරලා බලනකොට බොහෝ දෙනාට ඒ ප්‍රෝධන ලැබෙන බවක් දැනෙනකොට අර ඉස්සල්ලාම ඇහිච්චි ಗುಣ වචනයට වැඩිය සහවුරු භාවයක් ඇති වෙනවා. ආ මිනිස්සුන්ටත් ඒක ප්‍රෝජන තියෙනවා. බහුල වශයෙන් ප්‍රෝජන තියෙනවා. එක රටකට, එක වංශයකට, එක ධනවතුන් පිරිසකට නෙමෙයි කාට කාටත් මේකේ ප්‍රෝජන ගන්න පුළුවන් කියලා අර මුලින් ඇතිවෙච්ච දේ සහවුරු වීමක් ඇති වෙනවා. මෙහෙම ඉන්නකොට Tamante යම් දවසක අර රෝගය වෙනදිලා අර ප්‍රබල ඖෂධය පාවිච්චි කරන්න යෙදුනොත් පාවිච්චි කරලා තිබුණු අපහසුතාවයන් දුරු වෙලා Tamante සුව පහසුව ඇති වෙනකොට අර අහපු වචනේ එහෙම නැත්නම් ಗುಣ දැකලා අනුන්ගේ අත්දැකීම් බාහිර වශයෙන් දැකපු දේ තමන් වශයෙන් අත්දකිනකොට ඇත්තනේ නම් මේක ඒකාන්තයෙන්ම ගුණදායි ඖෂධයක් කියලා තමන් තුළ සහවුරුවක් ඇති වෙනවා. මේ සහවුරුව බොහොම කල්යන දෙයක්. වෙන කෙනෙකුට බය නැතුව කියන්න පුළුවන් දෙයක්. මේ දේ මේක හරි කියලා අත්දැකීමට එකතු කරගෙන වෙන කෙනෙකුට අනුමතයක් කරන්න පුළුවන් තරමේ ශ්‍රද්ධාවක්. මෙන්න මේක තමයි ඕකප්පන ශ්‍රද්ධාවේ ස්වરૂපය. දැන් අද මේ සභාවට ගැස්සලා ඉන්න පිරිසකට මේ සෑම දෙනාම සංසාර රෝගයට ප්‍රධානම ඖෂධය සොයාගත්තා වූ ලෝක ප්‍රසිද්ධ අපගේ වෛද්‍යවරයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින් සොයාගෙන අත්දකලා අනුගන වදාරන්ට යෙදෙන සතිපට්ඨාන වළඳන පිළිපද. නිසා තේරුම් අරගන්න ඕනේ අපිට ප්‍රධාන වශයෙන්ම සතිපට්ඨාන ආදී ධර්ම කොටස් කියනවා මේකේ ප්‍රතිපදාවක් කියනවා මේකේ ශික්ෂාපද මාර්ගයක් කියනවා මේකේ කියන පත්‍යපද්ධාව පහළ වෙනවා. ඊට පස්සේ එතනින් නතර වෙන්නේ නැතුව අපිට ගෙදර වැඩ තියෙනවා, හරක බාන බලන්න තියෙනවා, වතු පිටි බලන්න තියෙනවා කියලා නතර වුණොත් අර ශ්‍රද්ධාව ඒ හරක බානෙන් කෙලවර වෙනවා, වතු පිටි වැඩ වලින් කෙලවර වෙනවා. නමුත් යම් කිසි පින්වත් කෙනෙක් ආ පාරමිතා ශක්ති සම්පූර්ණ වෙච්ච ඥාන ශක්තිය ඇති කෙනෙක් මේක මටයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කියන තරමටම ආසන්න කරගෙන සමීප කරගෙන කල්පනා කරුවොත් අර කිදම හොයන්න පටන් ගන්නවා. අර ඇතුළත ශ්‍රද්ධාවෙන් එක එක තැන්වලට හොයා විදිනා මේක ඇත්තක්ද කොහොමද මේක කරන්නේ කියලා බලනකොට යන්නේ යන සමහර තැන්වලදී ඒ ප්‍රතිපදාව රකින්න සිල්වත් ගුණවත් යෝගාවචරයෙන් දකින්න. දකින්නකොට හිතනවා ඇත්ත නේද? මේක අහුව විතරක් නෙවෙයි මේක බාහිරෙන් අත්දැක ගන්නත් පුළුවන් කියලා තමන්ට අර්ථ පහව වෙන්න පටන් අරගන්නවා. පහව වෙනකොට ඒ යෝගාවචරින්ද තමන්ට වගේම ඇහැකම් තමයි තියෙන්නේ, තමන්ට වගේම අතපය තමයි තියෙන්නේ, තමන් වගේම ආහාර ගන්නවා, තමන් වගේම ඒ කටයුතු කරනවා. එහෙනම් මටත් මේක බැරිද කියලා අර පින අර නෝන ශක්තිය වැඩ කරන්න වැඩ කරන්න මේක තමන්ට සම්බන්ධ කරගන්න හිතෙනවා. එහෙම සම්බන්ධ කරගන්න හිතෙනකොට මේ ප්‍රතිපදාව අහලා මොකක් මොකක් කළ යුතුද කියලා ඒක තමන්ගේ ජීවිතේට සම්බන්ධ කරගන්නවා යම් වෙලාවක මේ සතිපට්ඨාන භාවනාවේදී සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ මුලින්ම සඳහන් කරන්න තියෙන ආකාරයට ආනිසංස එකින් එක එකින් එක තමන්ගේ ජීවිතයට සම්බන්ධ වෙනකොට ආ මේකනම් ඒකාන්තයෙන්ම ඇදහිය යුතු දෙයක්. මේක ඒකාන්තයෙන්ම අදහගෙන ජීවිත පරිත්‍යාගයෙන් කළ යුතු දෙයක් කියලා තමන් වශයෙන් විශාල අමුතු විදිහේ ඕන කුල්මත් කරන විදිහේ සද්ධාව පහළ වෙනවා. මෙන්න මේකට කියන්න පුළුවන් එතකොට ඕකප්පන ශ්‍රද්ධාව කියලා. නමුත් කිව්වත් පිළිස තේරුම් අරගන්න ඕනේ ලෝකේ මේ වගේ ප්‍රසිද්ධ වෛද්‍යවරයන් වහන්සේලා විසින් නැත්නම් වෛද්‍යවරු විසින් හොයා ගන්නා වූ ප්‍රබල ඖෂධ පවතිනවා. ඒ වාගේම හොර ඖෂධයක් පවතිනවා. නමුත් යම් කිසි කෙනෙක් අර මුලින්ම ඇතිවෙච්ච ශ්‍රද්ධාව ඇති වුණේ හොර ඖෂධයකට නම් ඒ අත්ෝ ඒ ගැන විශ්වාස කරලා ඒ ගැන අත්හදා බලනකොට අත්දකින්න හම්බ වෙන්නේ වැරදි ප්‍රතිඵල. දුර්විපාක. ඒ නිසා යත්තන්ගේ ශ්‍රද්ධාව පිටිහෙනවා. ඒ කියන්නේ සත්‍යය වස්තුවක් නොවන දෙයක් මත ශ්‍රද්ධාව ඇති කරගෙන කටයුතු කෙරුවොත් ඒකෙන් ඒ පැත්තක් පිළිනවා මේ පැත්තක් පිළිනවා. ಗುಣ වගාවක් ඇති වෙන්නේ නැහැ. හොඳ කතාවක් ඇහෙන්නේ නැහැ. පිළිහි නැහැ. ඒ නිසා ඥානවන්තව කල්පනා කරන්න ඕනේ මේ වාගේ ප්‍රතිපදා මාර්ගයකින් ඒකාන්තයෙන්ම රාගය දුරු කරන්න පුළුවන්ද? ද්වේෂය දුරු කරන්න පුළුවන්ද? මෝහය දුරු කරන්න පුළුවන්ද? අනිකුත් අනිකුත් අනුකුඩා කෙලෙස් දුරු කරන්න පුළුවන්ද කියලා ප්‍රධාන වශයෙන් කල්පනා කරලා තමයි මේ බෙහෙත වළඳන්නේ. එහෙම නැත්නම් තමනොත් බෙහෙතත් ගුරුවරයාත් ඔක්කොගෙම නරක තමයි දුර්විපාක තමයි අහන්න ලැබෙන්නේ. මේ විදිහට බෙහෙත පිළිබඳව ඥානය පාවිච්චි නොකරොත් අර ඕකප්පන මට්ටමක හිතගෙන යආ ගන්න අමාරුයි. ඒ නිසා ඒක පාවිච්චි කරන කෙනාටත් වගකීමක් වෙනවා. මේක හරියද? මෙහෙම සාමාන්‍ය බුද්ධියට මේක වෙන්න පුළුවන්ද? වෙලා අත්දකපු ඇත්ත ඉන්නවද? ඒ අත්ත් එක්ක සාකච්ඡා කරාද කියන ප්‍රශ්න තමන්ගේ වගකීම තේනවා. මේ විතරකුත් නෙමෙයි. නියමම බෙහෙත ලැබුණා. නියමම ගුරුවරයාගේ නියම වෛද්‍යවරයාගෙන් ලැබුණත් යම් කිසි කෙනෙක්ගේ කලාව මාත්‍රාව නොදැන, වෙලාව නොදැන පාවිච්චි කළොත් ඒත් ඔගේ අපනිතේ සංකේතය. ඒ වාගේ තමයි මේ සතිපට්ඨාන භාවනාව කියනවා මේ ප්‍රබල ඒ කාන්ත ඒ කායන මාර්ගය ඉදව ගුරු නිර්ම ලෝක සත්‍ය ආකාරයේ මෛත්‍රී අනුකම්පාව පිහිටලා අනුකම්පාවෙන් මෛත්‍රියම දේශනා කළා වූ මේ සතිපට්ඨාන ධර්මය උනත් යම් කෙනෙක් ඊවානාහන ක්‍රමයට කරනවා නම් වේලාව දන්නේ නැතුව කලාව දන්නේ නැතුව මාත්‍රාව දන්නේ නැතුව පාවිච්චි කරනවා නම් රෝගයේ අතුම් බහිනවා රෝගයට වෙදකම් කරගන්න බැරි තත්ත්වයට ඖෂධයට වැඩ කර ගන්න බැරි වෙනවා. ඒ නිසා මේ සතිපට්ඨාන ආදී භාවනාවක් කරනකොට එහෙම නැත්නම් ප්‍රබල ඖෂධයක් පාවිච්චි කරනකොට කරුණා කරලා තමන්ගේ ඥානෙ පාවිච්චි කරලා නැත්නම් තමන්ගේ අත්තා උස්සද්ධාව පාවිච්චි කරලා මේ වෛද්‍යවරයා විසින් දෙන සරල උපදේශ පන්තිය ඒ කාන්තේම හිතෙන්න ඕනේ. එහෙම නොරක කොච්චර ප්‍රබල වුණත් මේ ඖෂධය ඒ ඖෂධය වුණත් නරකට හිතින් තියෙන්නේ. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ අපි මේ ගැඹුරකට යන්න යන්න අපිට ඇත්තව වගකීම අපිට අපි ගැන ලොකු ආත්ම ගෞරවයෙන් වගකීමකින් සැලකිල්ලකින් වැඩ කරන්න සිද්ධ වෙනවා. එහෙම නැති වුණොත් අවසර ඖෂධයකට අහුණා වගේ වෙන්න පුළුවන්. ඒ හා සමානව ප්‍රබල ඖෂධය වුණත් නරකට පිටින්ට ඉඳී කියනවා. මොකද මේ කිසිම ඖෂධයක් ලෝකයේ සත්‍ය ආහාර වලින් තොරව සත්‍ය ඉස්සුසප්පායෙන් තොරව වැඩ කරන්නේ ඒ නිසා ඒ ආහාර ඒ ඖෂධ පාවිච්චි කරන වෙලාවේදී ඒ වෛද්‍යවරයා සඳහන් කරනවා මෙන්න මේ මේ ආහාර මේකට ප්‍රත්‍යයයි උදේ නෑම හොඳයි මෙතුමනි නිදා ගැනීම හොඳයි මේ මේ ඉස්තු හොඳයි මේ ඔක්කොම බෙහෙත වගේම වටිනවා ඒ වගේම තමයි මේ සතිපට්ඨාන ආදී භාවනාවක් කරන පිළිපෙත සීලය හරියට සප්පාය ආහාරයක් වගේ යම් කෙනෙක්ගේ සීලය පිළිබඳව නොසලකා කටයුතු කරනවා නම් නොසලකිල්ලෙන් කටයුතු කරනවා නම් අර ඖෂධයට නිසි ආයුරින් මේ ශරීරයේ ඉතිරි පැතිරි වැඩ කරගන්නට අවස්ථාව නැති ඒ නිසා පින්වත් ශිෂ්‍ය තේරුම් අරගන්න ඕනේ අපි මේ කරගෙන යන වැඩේ සංසාර රෝගය මුලින් උදාගමන වැඩපිළිවෙලක් මේ ඖෂධයේ බොහෝම බලවත් අත්දැකලා අත්දැකීම් එදා පටන් අද දක්වාම ඇත්තා වූ පෙන්වලා දෙන්න පුළුවන් බලපහිත ඖෂධයක්. නමුත් ඒකට පිහිටක් ඕනේ. ඒකට අවශ්‍ය සප්පාය දේවල් අපේලා දෙන්න ඕනේ. අනුග්‍රහය දක්වන්න ඕනේ. එහෙමනම් සීලේ ඒකාන්ත වශයෙන් පිළිසුදු පවත් ගන්න ඕනේ. මේවා කියනකොට මේ භික්ෂු සීලය ගැන දස සීල් පංච සීල ආදී සීල් පදත් ඒකාන්තයෙන්ම ගැනෙනවා. ඒ විතරක් නෙවෙයි අපි මේ වැඩ කරගෙන යන මේ නිස්සන්න වණේ යම් කිසි නීති පද්ධතියක් තියෙනවා නම් ඒ නීති පද්ධතියට ඒකාන්තයෙන් මේ යෝග ආචරිත කර කරන්න ඕනේ. ඒ අද කරගෙන යන වැඩ පිළිවෙලේ අපි කාල සටහනක් අනුව කටයුතු කරනවා නම් දාන ධර්ම ගෞරවයෙන් ඒ කාල සටහනට වැඩ කරන්න ඕන. දෙන උපදේශයක් කියනවා නම් භාවනාවේදී මෙන්න මේ මේ විදිහට කටයුතු කරන්න කියලා ඒ කාන්තේම ඒ දේවල් සමුදුෙන් පිළිඅරගෙන කටයුතු කරන්න ඕන. ඒ දේවල් වාර්තා කිරීමේදී මේ මේ විදිහට කටයුතු කරන්න ඕන කියලා කියනවනම් ඒ විදිහට ඒක පිළිඅරගෙන කරන්න ඕන. එහෙම නැතුව තමන්ගේ රුචියට, පෙරකල පුරුද්දට, එහෙම නැත්නම් අර මතය මේ මතය නිසා ඉදිරිපත් කරගත්තොත් වෙන්නේ මොකද? අර බෙහෙතට විසින්ින්ද වැඩ කරගන්න අවස්ථාවක් නැතුව යනවා. එතකොට අවුල් වියුල් වෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා යෝගාවචර කිරිස කල්පනා කරගන්න ඕනේ බෙහෙතෙන් පොරොන්දන ගන්න නම් ඒ කාන්තේම කප්පාය ආහාර වල ගන්න ඕනේ. ඒ වගේම සතිපට්ඨාන ප්‍රයෝජන ගන්න නම් තමන්ගේ කළ යුතු දේ මේවයි කර දැන අරගෙන කරන්න ඕනේ. නොකළ යුතු දේ මේකයි කියලා දැන අරගෙන නොකර ඉන්න. කාර්යය දැන ගන්න ඕනේ. වාරිත්‍රේ දැනගන්න ඕනේ. ඒ දේ දැනගෙන ඒ දේෙන් අනුග්‍රහය නොදැක්කොත් නොදවුවොත් Tamante මේ වටිනා අවශ්‍යයෙන් වටිනා අවස්ථාවෙන් ඵල ප්‍රයෝජන ගන්න බැරි වෙන්න අවස්ථාවක් ආදෙන්න තියෙනවා. නමුත් ඥාන ශක්තිය කල්පනා කළා මේ වගේ ධර්ම දේශනාවලදී කරුණු කාරණා තේරුම් අරගන්න පිළිස ඒ අඩුපාඩු සම්පූර්ණ කරගන්න මේ විදිහට යනකොට Tamanta ඒකාන්තයෙන්ම අර ඕකප්පන ශ්‍රද්ධාව ඥාන සම්පේක්ෂ ශ්‍රද්ධාව ඉදිරියට ගෙනා ගන්න පුළුවන් වෙනවා. හරියට කොහොමද කියනවා නම් ඒ දෙදකම කරන අතරේ සප්පාය ආහාර ශරීරයට වැටෙනකොට ශරීරයේ ක්‍රමයෙන් ශක්තිමත් වෙනවා. ශක්තිමත් වෙලා ශරීරයේ ප්‍රතිශක්තිය එහෙම නැත්නම් රෝගයක් දුෂ්කරතාවයක් දරා ගන්න පුළුවන් ශක්තිය වැඩෙනකොට අපත්‍ය දෙයක් වැටුණා දරා ගන්න පුළුවන් තරමට ශරීරයේ දැරීමේ ශක්තියක් වැඩෙනවා ඒ වාගේම තමයි මේ සිල්වත් පිළිප ප්‍රධාන වශයෙන්ම සතරාර්ථ සීලේ රකින්න අවස්ථාවේදී අර කියන විදිහේ නීතිවේදී පදින පෙළපදින ඒ වාගේම ඉන්ද්‍රිය සම්පූර්ණ සීලයෙන් සතියෙන් ආරක්ෂා කරනකොට මේ සතිය පෙරලා Tamanta ආරක්ෂාව සලසා දෙනවා. ඉන්ද්‍රිය සංවර සීලයෙන් සංවරයෙන් ආරක්ෂා කරගන්නවා ඒ සාධෘත්‍යයික ශක්තිය වැඩෙනකොට අවසානයේ Tamanta නරක වූ විසභාග වූ දෙයක් ඉදිරිපත් වෙනත් ඒක නැඩගෙන මේ ධර්මතාවය නැත්නම් මේ ශ්‍රද්ධාව විද්‍යට වඩා ගන්න පුළුවන් ශක්තියක් යෝගාවචරින්ට ලැබෙනවා. ඒ අනුව භාවනා කිරීමේදී ලැබෙන උපදෙස් අනුව යම් කිසි යෝගාවචරයේ මූල කර්මස්ථානයේ ප්‍රධාන වශයෙන් උදරයේ පිම්බීම හැකිලිම හෝ වේවා නැත්නම් ආනාපාන සතිය වශයෙන් හුස්ම රැල්ල ඉහළ පහළ යෑම හෝ වේවා ඒ හිත යොදාගෙන සද්ධාවෙන් අර ඇතිවනා වූ ප්‍රසාදයෙන් හිත යොදාගෙන භාවනා කරගෙන යනකොට නැවත නැවතත් වෙනස නොබලා නැත්නම් වීර්යයෙන් යුක්තව ඇති වෙන පින්බීම් වාරයක් පාස ඇති වෙන හැකිලීම් වාරයක් පාස හිතේින් යොදවනකොට ඒ හිත යෙදවීමේදී අයාලේ නොයන හිතක් වශයෙන් පින්දෙන අවස්ථාවේදී පින්දීමටම හිත යෙදීමක් වශයෙන් පින්දීම මෙනෙහි කරමින් නැත්නම් හැකිලීම අවස්ථාවේදී හැකිලීමටම හිත ආවා කියන අදහසින් හැකිලීම මෙනෙහි කරමින් ඉදිරියට වැඩ කරගෙන යනකොට ඒ ප්‍රසාදයේ නිසාම හිතේ පැහැදිලි බව නිසාම අවුල් විහුල් භාවයේ දුර වෙලා ප්‍රසාන වශයෙන් වැටෙනවා මේ ඉදිරියේ තියෙන දේ පින්වීමයි ඒ දේ දැනෙන දේ හිතයි මේ හිතයි මේ පින්වීමේ අරමුණයි කියන දෙක බොහෝම ප්‍රකට වෙන්න පටන් ගන්නවා. නැත්නම් ආනාපාන වශයෙන් ගත්තොත් එහෙම ඒ හුස්ම රැල්ල මේකයි ඒ දේ දකින ඥාන සම්ප්‍රයුක්ත හිත නැත්නම් පැහැදිලි හිත මේකයි කියලා පැහැදිලිව මේ දෙක වෙන්වෙන්න පටන් ගන්නවා. යම් වෙලාවක යෝගාවචරයා මේ පිරිසිදු භාවය තමන්ගේ ප්‍රසාදයක් වශයෙන් තේරුම් අරගෙන මේක තමයි වැඩි යුතු දේ. එහෙම නැතුව විශාල ඥාන අභිඥා එහෙම නැත්නම් අධික අධිමානසික ශක්ති බලාපොරොත්තු වෙන්නේ නැති විශාල බල භාවනා ප්‍රයෝජන බලාපොරොත්තු වෙන්නේ නැතුව මේ ලැබෙනා වූ පිරිසිදු ක්‍රමම ප්‍රයෝජනයක් විදිහට කල්පනා කරගෙන දිගින් දිගටම හිත මේ විදිහේ පැහැදිලිව ප්‍රසිද්ධව ප්‍රකටවම පවත්වාගෙන යනවන ඒ හිතට වැඩි වේලා නොගොස් තේරෙනවා ඒ කාන්තේ මතුවෙන ඕනෑම ආරම්භයක් මෙන්න මේ වගේ පැහැදිලි හිතකින් නැත්නම් හිත වෙන්ව අරමුණු වෙන් වශයෙන් දිගින් දිගටම නිරීක්ෂණය කරන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා ඒ නිරීක්ෂණය කරන ශක්තිය යම් තාක් දුරට දීර්ඝ වශයෙන් පවතිනවද මේකේ පවතින්නේ අරමුණ වශයෙන් ඇතිවෙනා වූ රූප ධර්මත් ඒක මෙනෙහි කරන්නා වූ ඒ බව දැනගෙන ඉන්නා වූ සාවධානව දැකබලා ගන්නා වූ මානසිකාරය පවත්නා වූ චිත්ත කියන නාම ධර්මයක් පමණයි කියන එක යෝගාවචරයට තේරෙන්න පටන් ගන්නවා. මේ විදිහට හිතත් අරමුණක් ඒ නැත්නම් නාම ධර්මත් රූප ධර්මත් කිසිම බාධාවකින් තොරව නිසල්මනේ දිගින් දිගටම පවත්වනකොට නැත්නම් මේක කියන භාවනා කරනකොට කියලා ඒ කියන්නේ නැවත නැවතත් වීර්යයෙන් අරමුණේ හිත යොදවනවා එල්ලය පවතිනවා මේ දිගින් දිගට යනකොට යෝගාවචරයට පැහැදිලිවම තේරෙනවා මේ මෙනෙහි කරන හිතටත් මේ දක්ෂින පින්දීම හැකිලීම වශයෙන් දකින අරමුණෙහි හැර කිසිගෙන කිසිම දෙයක් වටහා ගන්න බැරි තේරෙන්නේ නැති අද්භූත වූ සතර බලධාරී දෙවියන් වහන්සේ කෙනෙක් වගේ කරන්න ආව කිසිම දෙයක් නැහැ ඇති සෑම දෙයක්ම සාංශුද්ධෙන් වටහා ගන්න පුළුවන් මේ විදිහට වටහාගෙන යන යෝගාවචරයට තේරෙනවා මේ වටහා ගැනීම කරගෙන යන්න ඥාන පිරිමි ભેදයක් ඇත්තේ නැහැ පැවිදි උපවිදි ભેදයක් ඇත්තේ නැහැ සීලයක පිළිපදලා මේ දෙන උපදේශ පන්තියේ ඒකාන්තයෙන්ම අනුගමනය කරනවා නම් ඒ අත්ෝ ඒකාන්ත වශයෙන්ම ඒ හිත අරමුණෙන් වෙන් කරලා පිරිසිදුවම හිත වශයෙන් පවතිනවා ඒ අරමුණ මෙනෙහි කරන හිත මම මගේ හොඳ නරක ප්‍රිය අප්‍රිය මේ කිසිම දෙයකින් පැටලෙන්නේ නැතුව අරමුණ සුද්ධ වශයෙන් පින්දීම පින්දීම වශයෙන් දැක ගන්න පුළුවන් මේ විදිහට දිගින් දිගට යනකොට අපි මේක ලෝකේ පාවිච්චි කරා වූ ක්‍රියාවක පුරුෂයෙක්ගේ මමය ඔහුය මට ආයිතිය ඔහුට ආයිතිය හොඳය නරකය මේ ආදී වූ සෑම සියලු දේම ඉන්න තැනක් නැතුව හැලිලා යන්න පටන් ගන්නවා මේ විදිහට දිගින් දිගට භාවනාව ඉදිරියට යන්න යන්න යන්න යෝගාවචරයට තේරෙනවා මේ ජී ගත කරන මොහොතක් මොහොතක් පාසා දින සෑම සියලු දෙයක්ම අවබෝධ කරගැනීමේ ශක්තිය මම සතුයි මේක මට තේරෙන්නේ නෑ මේක මට දරන්න බෑ මේක මට ගැළපෙන්නේ නෑ මේක මට හොඳ නෑ මේක අතවලා කෙරුවයි ආදී මේ සෑම දෙයක්ම අපි මේකයට හදාගත්ත නිදහසට කරුණු පමණක් ඇත්ත වශයෙන්ම අරගෙන දිහා බලාගෙන ඉන්නකොට කිසිම දෙයකින් බාධාවක් කරන්න පුළුවන් ශක්තියක් ඇත්තේ නෑ ඉන්න සෑම දෙයක්ම අරමුණක් කරගන්න පුළුවන් ඒ සෑම දෙයක් තුළම නාම රූප කොටස් දැක ගන්න පුළුවන් ඒකින් පිට වෙන යමක් දැක ගන්නට ජීවිතේ භාවනා කරුවත් හමු වෙන්නේ නැහැ කියලා තහවුරු පහළ වෙනවා. මේ තහවුරු පහළ වෙනකොට මේ දේ කවුරු කෙරුවත් කොහොම කෙරුවත් කොතන කෙරුවත් එකම දේ වශයෙන් තේරෙනකොට අපි අතර ඇස්තාව මම ඔබ හොඳ නරක ආදී මේ ભેද මේ සංකල්ප ක්‍රමක්‍රමයෙන් වැටෙනවා. ඒ වැටීම දුරු වීම වියකියාම සිද්ධ වෙන්නේ කොයි තාක් දුරට වීර්යයේ නැවත නැවත ආරමුණට හිත යොදවනවද එල්ල කරනවාද අරමුණ දිහාට හරියට හිත එල්ල කරනවාද කියන කාරණා මතයි මේ අවස්ථාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කටිපන්නෝ කෝ හිතේ දේවෝ වා මනුස්සකෝ වා දුක්ඛං යේව සංඛංගච්ඡති කියලා ඒ කියන්නේ මේ සඳහා මේ භාවනාවට එළඹුණ කෙනා දෙවියෙක් වෙන්න පුළුවන් මනුස්සයෙක් වෙන්න පුළුවන් මේ කටයුත්ත කරන තාක්කල් ඔහුට භික්ෂුව කියලා කියන්න පුළුවන් ඒ පුද්ගලයා පැවිද්දෙක් වෙන්න පුළුවන්, ගිහියෙක් වෙන්න පුළුවන්, පියාවක් වෙන්න පුළුවන්, පුරුෂයෙක් වෙන්න පුළුවන්. මේ බව භාවනාවේදී වැටේ. ඒ නිසා සතිපට්ඨාන භාවනා කරන ඕනම කෙනෙකුට භික්ෂුව කියන නම ආමන්ත්‍රණය කරන්න පුළුවන්. මේ විපස්සනා පැත්තේ සුත්‍රාන්තකමේට එක විදියක් විනය පිටකයේ අනුව එක විදියක් සමුදුන විපස්සනා පැත්තෙන් බලනකොට සංඛාරේ ගිය යම් කිසි කෙනෙක් දකින්නවාද ඒ පිළිබඳව සංවේගය පහළ කරගන්නවාද ඊට පස්සේ ඒ සංඛාර ගියෙන් දුර අර සංවේගයේ ප්‍රයෝජනයට අරගෙන මත වෙන මත වෙන අරගෙන ගුරු උපදේශක අනුව මෙනෙහි කරනවාද ඒ පුද්ගලයා සංසාරයේ බය දක්නා පුද්ගලයෙක් වශයෙන් වික්ෂුව කියලා කියන්න පුළුවන්. ඒ වගේම යෝගී කියන නම භාවිත කරන්න පුළුවන්. මේ බව මේ තරමේ පැහැදිලිකමක් ඒ තරමේ සමානාත්මතාවයක් යෝගීන්ට වැටහෙන්න පටන් අර ගන්නවා. එතකොට විවිධ මාන මම පැවිදිුනේ නෑ කියලා නැත්නම් මම පැවිදිලා මේකමන මෙතුම දුලසයිතයි කියලා අන්න ඒ විදිහට ආවෝ මාන මේ ක්ෂණයේ මේ භාවනාව පවතින මොහොතේ ඉතින් ඈත් වෙන්න පටන් ගන්නවා. මේ විදිහට වැඩ කරන නිසා විපස්සනා දේශනාවලදී කාටත් භික්ෂුවකින් නම ආමන්ත්‍රණය කරගන්න පුළුවන් වෙනවා ඒ නිසා භාවනා කරන අය භික්ෂුවක් වෙන්න උත්සාහ කරන්න. භික්ෂුවක් වෙන්න ඉන්ද්‍රිය සංවරය පවත්වන්න ඕන සතිය පවත්වන්න. ඒ නිසා යම් කිසි කෙනෙක් භාවනාවට අනුග්‍රහය වශයෙන් Tamange සහායිත හැදිරීම සාමති මුර්ධ භාවයට පත් කර ගන්නවා නම් නොකට යුතු දුස්තරිතයන්ගෙන් වැළකීලා සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වර්ධවා හැසිරීම ආදී ඊටම ඝන බහල බලු දේවල් වලින් වෙන් වෙලා ඊටම මුර්ධ සුබදු කායික හැසිරීලා පවත්වනවා නම් ඒ පුද්ගලයා භික්ෂුවකට අනුග්‍රහය දක්වන්නේ වෙනවා සතිපට්ඨානයට අනුග්‍රහය දක්වන්නේ වෙනවා ඒ වගේම වචනේ සිදුවෙනා වූ බොරු කීම් විශ්වචන කීම් පරුස වචන කීම් දේලාම් කීම් ආදී වූ සතරවිද දුක්ඛයන්ගෙන් වෙන් වෙලා සියමනාප වචන පවත්වන පුද්ගලයා පාටපත් වෙනවා නම් වචී දුක්ඛයෙන් දුර වෙච්ච පුද්ගලයා පාටපත් වෙනවා නම් මේ කාය දුක්ඛ වචී දුක්ඛ නැතිකමින් වූ සිල්වත් භික්ෂුවක් පාටපත් වෙනවා එහෙම නැත්නම් භික්ඛු සීල භික්ඛු කියන නම පාවිච්චි කරගන්න පුළුවන්. නමුත් මේ සීල භික්ඛුව භාවනාවට මූලික වශයෙන් උදව් කරන අදිතාලම කලකලා දෙනවා හරියට ප්‍රබල දෙයකට අවශ්‍ය ආහාර සප්පාය හරියා වගේ. ඒ මත ඉඳගෙන ඒ කියන්නේ කයින් හැසිරීම පමණක් සීමා කරගන්නේ නැහැ. වචනයෙන් හැසිරීම පමණක් සීමා කරගන්නේ නැහැ. ඉන් ඉදිරියටත් මේ හිතේ ඇත්තා වූ රළුපරළු ගති නැති කිරීම වශයෙන් මූල කර්මස්ථානයේ නැවත නැවත හිත යෙදීමේ කටයුත්ත ප්‍රධානම දේ වැදගත්ම දේ අත්‍යවශ්‍යම දේ වශයෙන් සලකගෙන නැවත නැවතත් එහි හිත යොදවනවා නම් ඒ ප්‍රයත්නය කරන්නා වූ සමාධියට උනන්දු කරන්නා වූ සමාධි භික්ෂුව තුළ සමාධි අංග වැඩෙන්න පටන් ගන්නවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අත්තා වූ සම්මා විරිය, සම්මා සති, සම්මා සමාධි කියන ආව ඒ ආර්ය අංග වැඩෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ දේ මොකද්ද ඉදිරියට ඉදිරිපත් වෙන අරමුණ මූල කර්මස්ථානයේ පටන් ඉදිරියට ඉදිරිපත් වෙන ඕනෑම අරමුණක් මම මගේ හිතින් නැත්නම් හිතට ලක් කරගන්නේ මේ හිත ඒට එල්ල කරන්නේ මේ කියලා නොපසුබක්න අත නොහරින පවත්වන වීර්ය නිතර නිතර දවසේ තද නිින්දට වැටිච්චි අනිත් සෑම අවස්ථාවක පැවැත්වීමෙන් ගත කරන සෑම මොහොතක් පාසා වීර්ය වැඩෙන්න පටන් අරගන්නවා. ඒ වීර්යයෙන් කරන්නේ මොකද්ද? අරමුණට හිත මූණට මූණ දාලා හිටිනවා. අරමුණ මේකයි හිත මේකයි. අරමුණට හිතෙන් පැනලා දෙන්නෙත් නෑ. හිතෙන් අරමුණට පැනලා යන්න දෙන්නෙත් නෑ. හරියට දඩේමට ගිය කෙනෙක් දඩය මේ තමන්ට ආවෙච්චි පොදුක ගිනි කනාවක් අගත්තා වගේ. පාත්‍රිය ගිහිල්ලා කෝට් එක ගහපුවාම ඒ සතා ඇහැදෙනවා. ඒ ඇහැදීපු එක ආය පන්නන්න දෙන්නේ නැතුව ගස්සන්න නැතුව කොහොමද තියාගන්නේ දක්ෂ දඩයක්කාරයා? අන්න ඒ වගේ Taman ඉදිරියට ඉදිරියපත් වෙච්ච අරමුණ පැනලා යන්න දෙන්නේ නැහැ. එයින් හිත ගලවලා යන්න දෙන්නේ නැහැ. හිත ඒ විදිහේම වෙහෙස නොබලා සාම ශ්‍රද්ධාවෙන් නැවත නැවත යෙදවීම වීර්ය වශයෙන් සඳහන් කරනවා. ඒ අරමුණේ යෙදී හිත පිට රසයක් විඳින්න නැති වෙන හිත දැනකට නොයන තත්වයකට අරමුණ යෙීම එල්ල කිරීම සමාධියන්ගයක් විදිහට විතරකේ වශයෙන් පාවිච්චි වෙනවා. මේ දෙක පාවිච්චි කරනවා නම් නැවත නැවත එතකොට ඉබේම අර කියපු වීර්ය වැඩෙනවා මොහොතක් මොහොතක් පාසා අරමුණයි හිතයි එල්ල වීම නිසා සතියට ධාම හොඳ ප්‍රස්තාවක් ලැබෙනවා. තමන් එළඹ සිටි සිහියකින් ගත කරන්නට තමන් රාග හිතකින් පසු වෙනවනම් රාග හිතක් ඇති බව තේරුම් අරගන්න. ද්වේෂ හිතකින් පසු වෙනවනම් ද්වේෂ හිතක් ඇති බව තේරුම් අරගන්නවා. පින්දීම ඇති වෙන අවස්ථාව අත්දකින්න වේ අවස්ථාවක නම් පින්දීම බව පින්දීම වශයෙන් මෙනෙහි කරමින් තේරුම් ගන්න. හැකිලිම ඇති වෙන අවස්ථාවක නම් හැකිලිම බව තේරුම් ගන්න. සක්මන් කරන අවස්ථාවේදී එසවීම, යැවීම, තැබීම මේ කියන විස්තර වශයෙන් හෝ වේවා නැත්නම් එසවීම තැබීම වශයෙන් වේවා නැත්නම් ආරම්භයේදී වගේම වම දකුණ වශයෙන් හෝ වේවා වම තබන වේලාවේදී වම තබන බව සිහියෙන් කල්පනා කරගන්න. දකුණ තබන අවස්ථාවේදී දකුණ දකුණ කියලා මෙනෙහි කරමින් දකුණට හිත යොදලා දකුණේ පයට දීන විසේ සතිය පිහිටවනවා. මේ විදිහට අරමුණක් අරමුණක් පාසා සතිය වීර්ය කියන ධර්මතාවයක වැටෙනකොට අරමුණ මොන තරම් වේගෙන් ඉදිරිපත් වුණත් මොන තරම් වේගෙන් නැතුව ගියත් ඒ මත හිත පිහිටන ගතිය සමාධිය ඇති වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහේ යාදෙන විදිහට වීර්ය සතිය සමාධිය කියන ධර්මතා යාදෙන විදිහට භාවනා කරන මොහොතක් ගැන කල්පනා කරලා බලන්න. ඒ විදිහට අරමුණට හිත මූණට මූණ දා සිටින වෙලාවට අරමුණට හිත එල්ල වෙලා තියෙන වෙලාවක ඒ හිතේ රළු පරළ වූ රාගය තාම හිත මන බන්ධන කරගෙන වසී භාවයටපත් වෙන රාගයට ඉඳ තියනවාද කියලා කල්පනා කරලා බලන්න. එයාලම හිත පිළිකුල් කරන දුක්ඛාදනකට ආයතපත් වෙන ද්වේෂයට හිත හිතේ ඉඳ තියනවාද කියලා කල්පනා කරලා බලන්න. ඒ වගේම ඉදිරියේ තියෙන්නේ මොකද්ද කියලා හිත මුලා කරන අවුල් කරන ද්වේ මොහේ හිතේ තියෙනවාද කියලා බලන්න. ඒ වාගේම මද මාන ඊර්ෂ්‍යා ආදී අනෙක් කිසිම ක්ලේශයකට ඒ අවස්ථාවේදී හිත ඉඩක් තියනවාද කියන එක කල්පනා කරලා බලන්න. මෙන්න මෙහෙම කල්පනා වෙනකොට Tamanට සතිපට්ඨාන ආදී ධර්මතාවල මූලිකම වූ ආනිසංසයක් වශයෙන් සත්තානං විසුද්ධියා කියන හිතේ පිරිසිදුකම විසුද්ධිය පහළ වෙනවා මෙන්න මේකයි මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ යෙදුනේ මේකටයි මම මේ ප්‍රසාද සද්ධාවත එහා ගිහිලා ඕකප්පන සද්ධාවතෙන් දැනගෙන බාරගෙන උත්සාහ කරුවේ මට දැන් ඒක හරි ගියා මගේ හිත පිරිසිදු වුණා කියනකොට ඒ යෝගාවචරයට ඒකාන්ත වශයෙන්ම ප්‍රසාද සද්ධාවට එහා ගියා වූ ඕකප්පන සද්ධාව ඥානයෙන් අධ්‍යක පිරිසිදු දැනගන්න පුළුවන් සද්ධාවක් පහළ වෙනවා මේ සද්ධාව පහළ වෙන්න පහළ වෙන්න මේ යෝගාවචරය ඇතුළේ චෛත්‍යික ශක්තිය වැඩෙන්න පටන් ගන්නවා. මේ චෛත්‍යික ශක්තිය නිසා වඩ වඩා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ආනිසංස ගැඹුරක් වටේට පටන් අරගන්නවා. මේ හිත පිරිසිදු කිරීම කියන එක ලෝක සත්‍යයත් එක්ක බලනකොට නැත්නම් සතිපට්ඨානේ වඩන්ට ඉස්සෙල්ලා මගේ හිතේ තිබුණු තාක්ෂයත් එක්ක බලනකොට මොනතරම් උතුම් වූ මොනතරම් ශ්‍රේෂ්ඨ වූ ක්ෂණයක්ද මොහොතක්ද කියලා කල්පනා වෙනවා. කල්පනා වෙන්න වෙන්න මට නැවත මේ මොහොත මොහොත දෙකක් කරගන්න ලැබීවා තුන් මොහොතක් ඉඳ ලැබීවා කියලා මේ භාවනාව අකණ්ඩව ඉදිරියට ගෙනියන්නට යෝගාවචරයට ශ්‍රද්ධාව පහළ වෙනවා. මේ ශ්‍රද්ධාව ක්‍රියාකාරී ශ්‍රද්ධාව. ප්‍රගතිශීලී ශ්‍රද්ධාව. ඒ කියන්නේ හොඳ පැත්තට ඉදිරියට තල්ලු කරන ශ්‍රද්ධාව. අර ඉස්සෙල්ලා වගේ බුදු රූපයෙන් අනිත් පැත්තට ඉස හරවපුවාම ඉතින් බහැලා යන විදිහේ ප්‍රසාද ශ්‍රද්ධාවක් වෙයි. බණ ආගෙන ඉන්න තාක්කල් සන්තෝෂෙන් අහගෙන ඉන්නවා. නමුත් ධනක ශාලාවෙන් එළියට ගිය ගමන් බණ මතක නැති වෙන දුක්චරිතයට පවා හිත යෙදෙන ප්‍රසාද ශ්‍රද්ධාවක් නෙවෙයි. මේක නැවත නැවතත් Tamanta අවස්ථාව ඇති වෙනකොට අත්හදා බලමින් උරගාමින් ඉදිරියට ගෙන යන්න පුළුවන් ශක්තිය ඉදිරිපත් වෙනවා. Tamanta අත්දැක ගන්න පුළුවන් වෙනවා. මේකට කියනවා ඕකප්පන ශ්‍රද්ධාව කියලා. මේ ආකාරයේ යම් කෙනෙක් දෙවියෙක් හෝ වේවා, මිනිසෙක් හෝ වේවා මුලින්ම සීලේ පිහිටලා, ඒ කියන්නේ කාය වචනය දෙක හසුරුවාගෙන මේ විදිහේ සමාධියකට සුදු දෙන විදිහට කටයුතු කරමින් වීර්යය, සතිය, සමාධිය ධර්ම වඩනකොට ඒ පුද්ගලයාට ඕකප්පන ශ්‍රද්ධාව තමන් තුළ අත්දැක ගන්න පුළුවන්. අත්දැක ගැනීම අර සත්පානම් විසුද්ධිය ආදී වූ ආනිසංස තමන් තුළ ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. මේ විදිහට යම් කිසි කෙනෙක් භාවනාවේදී අරමුණ මේකය, හිත මේකය, එහෙම නැත්නම් රූප ධර්මය මේකය, නාම ධර්මය මේකේ වශයෙන් විසදව දැනගෙන තවදුරටත් මේ ධර්මතාවය තුලම මේ ප්‍රතිපදා මාර්ගයේ තුලම ඉදිරියට යෑමේ හිත ප්‍රකතිය පහළ වෙනකොට ඒ පුද්ගලයාට මේ නාම ධර්මය නිසා ඒ කියන්නේ හිත නිසා මේ අරමුණු අපි විවිධ ආකාරයට වෙනස් වෙන හැටි එහෙම නැතුව මතුවෙන අරමුණු නිසා හිත විවිධ ආකාරයට වෙනස් වෙන හැටි චිත්තේ රාගය පහළ වෙන හැටි, ද්වේෂය පහළ වෙන හැටි, වර්ධවා තේරුම් අරගන්නා වූ මෝහය පහළ වෙන හැටි, එවැනි මෝහයෙන් බලනකොට මේ අරමුණ ප්‍රිය භාවයටපත් වෙන හැටි, අප්‍රිය භාවයටපත් වෙන හැටි, නොදකින් නොපතන්කින් පැත්තටපත් වෙන හැටි, මට වේවා, මගේ වේවා කියලා හිතන හැටි, ආදී විදිහට මේ හිත අරමුණට බලපාන හැටි, අරමුණ හිතට බලපාන හැටි. ඒ විදිහට ප්‍රියමනාප විදිහට පහළ වෙනා වූ අරමුණ ඊගා පහළ වෙන අරමුණට බලපාන හැටි. ඒ කියන්නේ නාම රූප ධර්මයෙන් රූප ධර්මයට බලපාන හැටි. ඒ වාගේම ප්‍රියමනාප වූ හිතකින් ඊගාට පහළ වෙන හිතට බලපෑම් නැති කරන හැටි. අම්පිය අමනාප ද්වේෂ ධනක හිතවිල්ලක් පහළ වුණාම ඒ හිතවිල්ල ඊගාට පහළ වෙන හිතට බලපාන හැටි විදිහට නාම ධර්ම නිසා රූප ධර්මත් රූප ධර්ම නිසා නාම ධර්මත් රූප ධර්ම නිසා රූප ධර්මත් නාම ධර්ම නිසා නාම ධර්මත් කියනවා වූ මේ හේතු ධර්ම ඵල ධර්ම වශයෙන් හේතු ප්‍රත්‍යය ක්‍රමක්‍රමයෙන් වැඩිම කොට කරගන්නවා මේ ධර්මතාවයන් තේරිලා ඒ ධර්මතාවයන් පිළිබඳව ඕකප්පන ශ්‍රද්ධාව දිනු කර ගැනීම මගේ යුතුයකමයි කියලා කටයුතු කරන යෝගාවචරයේ වෙනවනම් ශෝක පරිද්දවාන සමතික්ක මාය දුක් දෝමනස්සක්ක මාය කියන මේ ප්‍රධාන වැඩ කොටසට මුල පුරන්න පටන් අර ගන්නවා. තේරුම් අර ගන්නවා මේ දෝකේ මේ ජීවිතේ යම්තා දුක්ඛණක් මම ඉවසනවනම් යම්තා දුක්ඛණක් මම විඳිනවනම් ඒ සෑම දුකකටම හේතුව කෙලෙස්. මේ සෑම දුකකට 100%ක්ම දුකට හේතුව කෙලෙස්. මෙන්න මේ බව මේ හේතුපත්‍ය ධර්මය අවබෝධ කරගැනීමෙන් මේ පුද්ගලයාට වැටහෙනවා. එතකොට මුල් බහගත් අදහසක් තියෙනවා මේක මට උනේ දෙවියන් වහන්සේගේ ශාපය නිසායි. ලැබුම්කාර දෙවියන් වහන්සේට හිතුවක්කාර වෙච්ච නිසා ආදී විදියට බාහිර ඉඳගෙන සතර බලධාරී බලවේගයක් මට වැඩ කරනවා ආදී විදියට ගත්තා වූ මති මතාන්තර ක්‍රමක්‍රමයෙන් පිළිෙන්න පටන් අර ගන්නවා. ක්‍රමක්‍රමයෙන් තුනී වෙන්න පටන් අර ගන්නවා යම් තාක්ෂණයට යෝගාවචරයා මේ හිත නිසා අරමුණු වෙනස් වෙන හැටි අරමුණු නිසා හිත වෙනස් වෙන හැටි ආදී විදිහට හේතුපත්‍ය ධර්ම අවබෝධ කරන්ට කරන්ට කරන්ට ඒ බහු මත බමුණු මත නැත්නම් විවිධ ආගම්නිකාවල ඇති මත සමාරතයෙන් අත්‍යන්ත වශයෙන් අස්පන අපිට අධක ගන්න පටන් අර ගන්නවා මේක gediyak විදිහට හේනයක් විදිහට ඉදිරිපත් වෙනවා නෙවෙයි ඉතාමත්ම සියුමට මෝහ පටලයන් දුරු වීම තුළින් ආලෝකයේ පහළ වීම තුළින් අරමුණෙන් අරමුණට ක්ෂණයෙන් ක්ෂණයට සිද්ධ වෙන දෙයක්. මේ දෙයට ශ්‍රද්ධාව භක්තිය දිනු කරගැනීමේ අදහස ඇති පුද්ගලයෙක් නම් භික්ෂුවක් නම් යෝගියෙක් නම් මේ මොහොත විමෝහයක් බවට පත් කරගෙන ආනිසංස වැඩි කරගන්න උත්සාහ කරනවා. විමෝහයක් කරන කෙනා තුන් මොහොතක් විනාඩියක් විනාඩි 5ක් පැයක් පැය දෙකක් පැය හතරක් ආදී විදිහට සමන්ත මුළු ලෝක සත්‍යයට සමානව ලැබුණා වූ මේ කෛරිච අතර ප්‍රධාන වශයෙන් හිතේ පිරිසිදු භාවයෙන් දිනු කර ගන්නට වීර්ය වඩා ගන්නට සතිය වඩා ගන්නට ඒ අනුව සමාධිය වඩා ගන්න පුළුවන් ක්ෂේත්‍රයක් වඩපත් කර ගන්නවා ඒ පුද්ගලයාට මීට කලින් ගමන් ඇති කරගත්තා නම් ඇති කරගත්තා යම් කිසි විදිහේ කාය සුචරිතය වචී සුචරිතයක් ඒක ලොකු අසසිනක් වඩපත් වෙනවා ලෝකයට ආ වූ විවිධ ව්‍යාපාර විවිධ වැඩ කටයුතු ක්‍රමක්‍රමයෙන් අයින් කරමින් මේ වටිනා දේ රැකිය යුතු දේ රකින්නත් වැරිය යුතු දේ වරන්ටත් සමන් තුලම ප්‍රඥාව ක්‍රමක්‍රමයෙන් වැඩෙන්න පටන් අර ගන්නවා මේ විදිහට මේ යෝගාවචරය සමාධි භික්ෂුවක් බවටපත් වෙලා ජීවිතය පුරාම දවස පුරාම පැයක් පුරාම විනාඩියක් පුරාම නීවරණ ධර්මයන්ගෙන් තොර වෙච්ච ජීවිතයක අස්වැසිල්ල ලබන්න පටන් අර ගන්නවා මේ විදිහට අස්වැතින්නේ හේතුඵල ධර්මයන් දැකගැනීමෙන් තවදුරටත් විගත මේ ඕකප්පන සද්ධාය ඇති ඉදිරියට තල්ලු කරන ගතිය නිසා ඉදිරිය බලනවන යෝගාවචරය මේ අරමුණු එකිනෙකට මේ විදිහට පාට වෙමින් එකිනෙකට බලපාමින් කටයුතු කරන ධ්‍යාසලකින්ම බලාගෙන ඉනකොට මේ අරමුණු ඊටාම වේගයෙන් ඇතිවී නැතිවී යන ධර්මතාවයක් මේකේ තියෙනවා. හිතක් වේගයෙන් ඇතිවී නැතිවී යන ධර්මතාවයක් තියෙනවා. නමුත් මේක නොදකින මේක නොදැක්ක අපි දිගින් දිගටම මේ රාගය මගේ හිතේ දිගට පවතිනවා ද්වේෂය මගේ හිතේ දිගට පවතිනවා සද්ධාව මගේ හිතේ දිගට පවතිනවා මම වීර්යවන්තයෙක් මට වීර්යය තියෙනවා මට ඥානවන්තයෙක් මට ඥානය තියෙනවා විදිහට නැත්තා වූම දෙයක් නැත්තා වූ දෙයක් විදිහට බාර ගන්න තත්ත්වයට එනවා අරමුණෙන් අරමුණට වෙනස් වෙන ස්වරූපයේ දක්න යෝගාවචරය තේරුම් අරගන්නවා මේ අරමුණු වහා ඇති වී නැති වී යන බව දැන ගැනීම තමයි ප්‍රඥාව. ඒක නැත්තම් මොහොත. ඒක නැත්තම් මුලාව, මෝහකට ඒක නොදැන මේ Taman මේ ගත කරන වර්තමාන ක්ෂණ මොහොතේ සිදුවෙන දේ ඉස්සරහා තියෙන දේ නොදැන මුළු ලෝකෙම තියෙන බෞද්ධ ඥානය අරගත්තත් ඒ පුද්ගලයාට ඒ බෞද්ධ ඥානය එකම බව, එකම දුක, එකම පීඩාවක් අහගෙන ඉන්න කෙනාට කරත් වෙනවා. ඒක වැඩි කොච්චර ලස්සනද කියලා බලන්න දෙනෝ සනසනවාද කියලා බලන්න කාන්තක සිදුවෙනා වූ මේ වැඩ පිළිවෙල අපිට ගන්න එල්ලි ගෙඩියක් විදිහට දකිනවා නම් ඒ පුද්ගලයා ඉස්තියාවක් වෙන්න පුළුවන් පුරුෂයෙක් වෙන්න පුළුවන් පොඩි දරුවෙක් වෙන්න පුළුවන් නැදිහතෙක් වෙන්න පුළුවන් රෝගියෙක් වෙන්න පුළුවන් නිරෝගී කෙනෙක් වෙන්න පුළුවන් දෙවියෙක් වෙන්න පුළුවන් බ්‍රාහ්මණයෙක් වෙන්න පුළුවන් බමුණෙක් වෙන්න පුළුවන් බ්‍රාහ්මණයෙක් වෙන්න පුළුවන් ඒ කවුරු වුණත් වෙනදී මේකයි කියලා දන්න කෙනා තුළ තියෙන මා විශාල ඥානයක් ඒ පුද්ගලයා තමයි ශ්‍රද්ධාව නියම විදියට ප්‍රඥාවත් එක්ක සමබර කළ පුද්ගලයා. ඒ නිසා ඒ පුද්ගලයා ශ්‍රද්ධා භික්ෂුවක් බවටපත් වෙනවා. ශ්‍රද්ධාව නිසා සමාධි භික්ෂුවක් බවටපත් වෙනවා. මේ විදිහට තමන්ට ලැබෙනා වූ මේ සතිපට්ඨාන ඖෂධය ගුරු උපදේශයට අනුව වේලාව කලාව මාත්‍රාව ගණනට පාවිච්චි කරනවා නම් ඒ පුද්ගලයාට තමන් කලින් ඇති කරගත්තා වූ ප්‍රසාද ශ්‍රද්ධාව ඕකප්පන ශ්‍රද්ධාවක් වශයෙන් ඉදිරියට වඩ아가ගෙන යන්න පුළුවන්. ඒ වඩාගෙන යනකොට මේ සද්දයේ වස්තුවේ ගුණ තමයි ජීවිතයේ වශයෙන් අත්දැක ගන්න පුළුවන්. වර්තමාන වශයෙන් අත්දැක ගන්න පුළුවන්. අත්‍යන්ත වශයෙන්. එනකොට සැකයක් නැතුව කියන්න පුළුවන් තරමින් අත්දැක ගන්න පුළුවන් වෙනවා. ඒ අත්දැක ගැනීම සත්තාන විසුද්ධිය ආකියාපු අපි මතක් කරගත් ආකාරයට හිතේ පැහැදිලිකම වශයෙන් ගැටෙනවා. ඒ වාගේම සමන්නේ දුක් වවාගෙන වළඳන ස්වરૂපයේ ශෝක පරිදේවති කරගන්නා ස්වરૂපයෙන් දුක්ඛ දෝමනස්ස වේදනාති ආකාරයේ තේරුම් අරගන්නකොට තේරුම් අරගන්නකොට මේ සෑම දුකක් පිළිබඳ ධර්මය අවබෝධ වෙන පටන් ගන්නවා. මේ සෑම පරිදේවයක්ම ධර්මයේ දින හරපාන්ට අපිට ඉදිරියට ඉදිරිපත් වෙච්ච අවස්ථාවක් කරගන්න යෝග අවතරය දක්ව වෙනවා. මේ විදිහට හේතුඵල ධර්ම ආදී විදිහට කටයුතු කරගෙන යනකොට ක්‍රමක්‍රමයෙන් මේ යෝග්‍යයාට අරමුණේ අර වහා ඇති වී නැති වී යන ගතිය කියනවා අනිත්‍ය භාවය නොදැක බැරි කප්පයටපත් වෙනවා. අත්ෙන් නොහැරෙන්න මඟ අරින්න බැරි තත්ත්වයකටපත් වෙනවා. එතකොට හිත හරියට විසාවියකට මම නිවැරදිකාරයා මම නිවැරදිකාරයා කියලා හිතියද දෙපැත්තේ තාක්ෂි හරියට ඉදිරිපත් වෙනකොට නීතිඥයා හරියට කර්ම ඉදිරිපත් වෙනකොට අඳ අකමැත්තෙන් අඳ අඳ හරි එහෙමයි හාඳුන්නේ මම මේ වැරද්ද කළා කියන වගේ හිත පසුබාමින් පසුබාමින් පැකිලෙමින් පැකිලෙමින් මිරිකෙමින් මිරිකෙමින් අනිත්‍ය ධර්ම කියලා ගන්න පටන් ගන්නවා මේක වෙනකන් මේ නඩුව හරියට ඇහෙනකන් අර වැරදි කාර්යය නිවැරදි කාර්යයම තමයි කියන්නේ. අන්න ඒ වගේ තමයි අපේ හිත මේ අනිත්‍ය ධර්මයේ ඒකාන්ත වශයෙන් පිළිදලා. අනිත්‍ය ධර්මයේ ඒකාන්ත වශයෙන් වැඩ කරමින් නිත්‍ය භාවයක්ම වාපානවා මේ විශාල උසාවියක් පිළිබඳව. වාද නීති කියන්නේ දෙකට. නීති කියන්නේ දෙකට විනිශ්චයකාරයන් ඉදිරිපිට මහා දේවදාහක දෙකට. මෙන්න මේ தත්ත්වය අපි තේරුම් ගන්න. මේක තේරුම් අරගන්නකොට විපස්සනා ප්‍රඥාවට බොහොම වටිනා පසුබිමක් හැදෙනවා. ඒ කියන්නේ අනිත්‍යයට දුකට අනාත්මයට නොසැකිලව ඉදිරියට ඉදිරිපත් වෙනවා. හරි දුක්ඛාදී සත්‍යයේ අන්තිම මොහොත ඉදිරියට ඉදිරිපත් වෙනවා වගේ. හැංගෙන්න පුළුවන් මොනම මොහොතක් තිබුණත් අපි නිර්විකාරය වර්ධිකාරය වෙන්නේ ඒක සත්‍යයෙන්ම ජය පෙන්වනවා උරගාල පෙන්වනවා වගේ යෝගාවචර පිටුල අනිත්‍ය ධර්මය අකමැත්තෙන් පැකිලීමෙන් ඉදිරියට එන්න පටන් ගන්නවා. දුක්ඛ ස්වરૂපයේ අකමැත්තෙන් පැකිලීමෙන් ඉදිරියට එනවා. අන්තිමට බැරි දැන් කරගන්න දෙයක් නැතුවම අනාත්ම ධර්මයේ තේරුම් ගන්නවා. අන්නේ එතකොටයි වෙන මොන්නකම දෙයකටවත් හිත හොඳින් නැති වෙලාවටයි පරම සාන්ත වූ ඒ සාන්ති ලක්ෂණ වූ අමා මහ නිවන අරමුණ. ඒ නිසා යෝගාවචරික කල්පනා කරගන්න ඕනේ. මෙතන තියෙන මහා දුරදිග යන පොතේ දැනුවත් අධ්‍යක්ීමත් දෙක සමබර කරගෙන සත්‍යයෙන් ගොඩනගාගත යුතු ප්‍රතිපදා මාර්ගයක්. අද අපි මේ ධර්ම දේශනාවේදී සීල භික්ෂුව පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කරගන්න යෙදුණා. සමාධි භික්ෂුව පිළිබඳව ඉදිරිපත් කරගන්න යෙදුණා. ඉතිරි ධර්ම දේශනාවලදී කොහොමද මේ විපස්සනා ඥාන වැඩෙන්නේ? ඒ වගේම කොහොමද පඤ්ඤා භික්ෂුවක් බවට පත් වෙන්නේ කියන ධර්ම මාත්‍රිකා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ බණ අහගෙන පිළිස යම්තා ප්‍රසාද සද්ධාවත් මේ අවස්ථාවේ උපන්නා ඒ ප්‍රසාද ශ්‍රද්ධාව ඉදිරිපත් කරගැනීම ඒ ඉදිරියට කර්ම කාරණා වටහා ගන්නා වූ ඕකප්පන ශ්‍රද්ධාව වැඩි වීමට ඒ ශ්‍රද්ධාව දිනු කියන වීමට ඒකාන්තයෙන්ම මේ ධර්මයේ හේතු වේවා ඒ වාගේම අද මේ මොහොතේ මේ අත්තන් උත්සාහ කරමින් සිටිනා වූ තමන්ගේ හැකි ප්‍රයම ශක්තියකින් කටයුතු කරන්නා වූ විපස්සනා ඥාන මාර්ගයේ වැඩි වීමෙන් මේ ඕකප්පන ශ්‍රද්ධාව තමන්ටම අත්දැක ගන්න පුළුවන් ඒ ඒව බලවතිය තව කෙනෙකුට පෙන්වලා දෙන්න පුළුවන් කල්යාණ මිත්‍ර ගුණධර්ම ලැබීමට ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව මෙතනින් සමාර කරනවා. මුදිතාවතාචයන්නේ සම්පතං පුඤ්ඤ සම්පතං සම්මේ දීවානුමෝදන්තු සම්ප සම්පත්ති සිද්ධියා එත්තාවතාදයම් මේ සම්පතං පුඤ්ඤ සම්පතං ඉදම්මේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති විද්‍යාම් එත්තාවතාදයම් මේ සම්පතං පුඤ්ඤ සම්පතං චිරන්නේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාරමිතාජ දුම්මත්තා දීවානාදානයිරිතා පුඤ්ඤං තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු සාසනං ආකාරමිතාජ च धूमविभावानवामहीरुषा पुण्यन्तं हनुमादिवादिरं रब्भनिभुदेहनं पाताकपिता च धूमविभावानवामहीरुषा සම්යන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මන්තරං සිතං ගෝණාපීනං හෝති සුඛිතාවන්තු නාතෝ සිතං ගෝණාපීනං හෝති සුඛිතාවන්තු නාතෝ සිතං ගෝණාපීනං Thank you.